චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වස මන්වගූති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත නිවැරදි කරගන්න ඕනේ මේ ජීවිතය නිවැරදි කරගෙන සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව කවුරුත් ඇති කරගන්න ඕනේ. අපේ ජීවිත පිළිබඳව සත්‍ය తত্ত্বය බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පැහැදිලි කරලා තියෙනවා. අපේ ජීවිතය පිළිබඳ ඇත්ත తত্ত্বය නම් පැහැදිලි කරලා තියෙන්නේ ඇත්ත తত্ত্বය නම් පැහැදිලි කරලා තියෙන්නේ අපි හොයාගන්න ඕනේ කල්පනා කරන්න ඕනේ ධර්මය ඉගෙන ගන්නකොට අපේ ජීවිතයත් එක්ක ගලප ගන්න පුළුවන්ද කියලා. හැම වෙලෙම උත්සාහ කරගන්න ඕනේ ඉගෙන ගන්න හැම ධර්ම කරුණක්ම මගේ ජීවිතයත් එක්ක ගලපන්න. ඉතින් මේ ඉගෙන ගන්න දේවල් ජීවිතයත් එක්ක ගලපනවා කියන්නේ එක්කෝ එහි රූපය පිළිබඳ විස්තරයක් තියෙනවා. එක්කෝ වේදනා පිළිබඳ, එක්කෝ සංඥා පිළිබඳ, එක්කෝ සංස්කාරයන් පිළිබඳ, එක්කෝ විඥානයන් පිළිබඳව. මේ විදිහට මොනවා හරි අපේ ජීවිතයේ ගලන ගැලීම් පිළිබඳව එහි නියමයන් ඒවා සකස් වෙන්නේ කොහොමද? මුළු පරිසම්පාද ධර්මයේම කියන්නේ එහෙමයි. නේද? අවිද්‍යාව කියනකොට ඒක වැටෙන්නේ ධර්මතාවලට. අවිද්‍යාව පත්‍ය සංකාර කියනකොට වැටෙන්නේ සංස්කාර වලට. නේද? විඥාන කියනකොට වැටෙන්නේ විඥාන වලට. හ්ම් නාම රූප කියනකොට වැටෙන්නේ ඔකොටම. ඒතර සලායතන කියනකොට නේද? මේ විදිහට මේ හැම එකක්ම සලායතන කරන රූප පිළිබඳව රූපයෙන් හටගත්ත රූපයෙන් හට නොගත්ත ඉතින් මේ විදිහට අපේ ජීවිතය පිළිබඳව තියෙන්නේ හැම ධර්ම කරුණක්ම තියෙන්නේ ජීවිතය පිළිබඳව අඩුම ගානේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්තාදී මේවා හැම එකක්මත් මොනවද ඒවත් චෛතසික ධර්මයන් චිත්ත චෛතසික රූප නිබ්බාන කියන කොටස් හතරකට බෙදිච්ච මේ ජීවිතයේ තියෙන සියලු දේ පිළිබඳව අපි හදාරන්න තමයි උත්සාහ කරන්නේ අභිධර්මය. ඉතින් අභිධර්ම පිළිබඳ නොයෙකුත් මත තියෙනවා. මම හැම වෙලෙම හැමෝටම කියන්නේ එහෙම තියෙන දේවල් තියෙනවා නම් මේක ජීවිතේට එකතු කරගන්න පුළුවන්ද කියලා බලන්න. අභිධර්මයට අදාළ දේවල් අපිට ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් අපේ ජීවිතය තුළ ඒක දකින්න පුළුවන් නම් අපිට අභිධර්මයෙන් ප්‍රයෝජනයක් තියෙනවා. මොකක්ද ප්‍රයෝජනය? අනිත් එක තමයි ධර්මයෙන් තියෙන ප්‍රයෝජනය තමයි ජීවිතය අවබෝධ වෙනකොට ජීවිතය අතහැරෙනවා. ඒ මොකද අල්ලන්න දෙයක් නැති බව තේරෙන හින්දා. අල්ලගන්න දෙයක් නැති බව තේරෙන හින්දා අවබෝධ වෙන හින්දා අතහැරෙනවා. අතහැරෙනවා කියන්නේ අත්‍තරම ඉතින් අතහරිනවා නෙවෙයි අතහැරෙනවා. අතහැරෙන්න දෙයක්වත් නැහැ. අන්තිමට බලනකොට එහෙම නෑ නෑ කියනකොට කෙනෙක් හිතනවා මේක විකාර කතාවක් මේ නෑ නෑ කියන්නේ මොකුත් නැද්ද කියලා. නෑ නෑ තියෙනවා. තියෙන්නේ මොනවද? පංච උපාදානස්කන්ධයක්. ඒ පංච උපාදානස්කන්ධය මමයේ මගේ කියලා ගන්න පුළුවන් කමක් නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. ඉතින් ওই වගේ කතන්දර ගොඩාක් තියෙන ඒවා ගැන අපි බොහෝ දේවල් සාකච්ඡා කරන අතරවාරයේදී අපි මේ සරලව මූලිකව අභිධර්මය ගැන සාකච්ඡා කරන්නේ අපිට පුළුවන් හැටියකට ඒක කියලා දෙන්න ඕන හින්දා කට්ටියට වෙන මොකටවත් නෙවෙයි අතහැරලම තියෙන විශේෂේත්‍රයක් හුඟක් කට්ටිය බෑම කියලා අතහැරලා තියෙන විශේෂේත්‍රයක් යම් ආකාරයකට හෝ යම් පුංචි තල්ලුවක් ඇති කරවන්න මේක නෑ නෑ මේක පොඩ්ඩක් මට තේරෙනවා මේක කරගෙන යන්න පුළුවන් කියලා මූලික ටිකේ ඇති වෙන ගැටලු සහගත තත්ත්වයන් නැති කරගන්න තමයි අපි මේ උත්සාහය ගන්නේ මූලිකවම අපිට තියෙන මේ ගැටලුවේ. ඒ මොකද මූලිකව චිත්ත චෛතසිකයන් ගැන හදාරන්න ගියාම අපිට ඒක නිකන් පැටලිලා එපා වෙලා කොතනේවද අතනේවද මෙතනේවද කියලා එකපාරටම ඔළුව විකාර වෙන ගතිය තියෙන හින්දා. මූලිකව සාරාංශයක් ඇති කරගන්න ඕන හින්දා අපි අභිධර්ම පාඩමේ ඉස්සෙල්ලාම චෛතසිකයන් ඉගෙන ගත්තා. සිත් පිළිබඳව දැන් ඉගෙන ගනිමින් ඉන්නවා. ඇයි අපි ඉස්සෙල්ලා චෛතසිකයන් ඉගෙන ගත්තේ? අපිට ඒක ජීවිතේට සම්බන්ධකම් වැඩි හින්දා නේද? ඒක හින්දා ආස හිතෙන්න එපා නොවෙන්න අපි චෛතසිකයන් ටික ගැන සාකච්ඡා කරා. දැන් අපි සිත් ගැන කතා කරමින් ඉන්නවා. මම හිතන්නේ අද දවසේ අපිට තියෙන අරූපාවචර සිත් ටික පිළිබඳව කෙටි විග්‍රහයක් කරගන්න. මම ඒවා අපි ඒවා කෙටියෙන් විග්‍රහ කරන්නේ ගොඩ විස්තර කරන්නේ නැහැ. කරන්නේ නැත්නම් ඒක පස්සේ අවශ්‍ය වුණොත් කතා කරන්න බලාගෙන. නමුත් අපි හැමදාම වැඩසටහන ආරම්භයේදී කරන්න අපි මේ මෑත කියන්නේ මේ මූලිකව කළ යුතු දේවල් කීපයක් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන්නේ අපි පළවෙනියෙන්ම අපේ මේ අභිධර්ම පාඩමේ අරමුණ මොකද්ද කියලා. ඉතින් කෙටියෙන් අද දවසේත් මම ඒක මතක් කරනවා. අද වුණත් කට්ටියට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. අද ඉඳන් ආදාරන්න පුළුවන්. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් හින්දා. මොකද්ද අපි ගන්න හැමදාම ගන්න උදාහරණය? පාසලක් තියෙනවා. මේ පාසලේ ළමයි ඉන්නවා. ඒ ළමයින්ට ඒ ළමයින්ගේ සමිති වගේක් තියෙනවා. එකක් සිංහල සමිතියක්, එකක් සාහිත්‍ය සමිතියක්, එකක් ඉංග්‍රීසි සමිතියක්, එකක් ක්‍රීඩා සමිතියක් මේ විදිහට සමිති වගේක් තියෙනවා. දැන් එක එක සමිතිය ගත්තොත් ඒ සමිති හැදිලා තියෙන්නේ එක එක ළමයි කොටස් වලින් නේද? සිංහල සමිතියේ ඉන්න ළමයි වගේක් තියෙනවා ඉන්නවා. ඉංග්‍රීසි සමිතියේ ඉන්න ළමයි වගේක් ඉන්නවා. සාහිත්‍ය සමිතියේ ඉන්න ළමයි වගේක් ඉන්නවා. විතර ඉන්නවා. ඒතර ගුරුවරයෙක්, දක්ෂ ගුරුවරයෙක් ළමයි ගැන හොඳට දන්න ගුරුවරයෙක් ඉන්නවා කියලා හිතන්න. ඒ ගුරුවරයා දන්නවා අහවල් සමිතියේ ඉන්නේ කොයි ළමයි ටිකද මේ සමිතියේ ඉන්නේ කොයි ළමයි ටිකද මේ සමිතියේ ඉන්නේ කොයි ළමයි ටිකද කියලා. එච්චර විතරක් නෙවෙයි ඒ ළමයා දන්නවා මේ ළමයා ගත්තොත් එයා කොයි කොයි සමිතිවලද ඉන්නේ කියලා. නේද? සමිති ටික හැදිලා තියෙනවා කියන්නේ එක සිද්ධියක් නේද? සමිති ටික හැදිලා තියෙනවා කියන එක හැදිලා තියෙන හැදිලා තියෙන්නේ ළමයින්ගෙන් ළමයින් වල එකතුවකින්. හැබැයි මේ සමිති ගැන විස්තර කරන්න ගියාම හුඟක් ළමයි ගැන ගොඩාක් දන්න ගුරුවරයා දන්නවා මේ සමිතියේ ඉන්න මේ ළමයි ටික මේ සමිතියේ ඉන්න මේ ළමයි ටික මේ සමිතියේ ඉන්නේ මේ ළමයි ටික නේ. ඊට අමතරව එක ළමයෙක් ගත්තොත් ඒ ළමයා ගැන දන්නවා මේ ළමයා මේ මේ මේ සමිතිය වල ඉන්නවා මේ ළමයා මේ මේ සමිතිය වල ඉන්නවා කියලා දන්නවා. නේද? අන්න ඒ වගේ අපේ සිත් හැදෙන්නේ චෛතසිකයන්ගේ එකතුවකින්. හරි? සිතත් එක්ක ඇති වෙලා සිතත් එක්ක නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න සිතෙන් අන්‍ය වූ නැති සිතත් එක්කම සිත ගන්න අරමුණ ගන්න සිතෙන් අන්‍ය වූ ක්‍රියාවලිය ටිකක් තමයි චෛතසික කියන්නේ. එතකොට චෛතසිකයන්ගේ යම්කිසි එකතුවකින් තමයි එක සිත පහළ වෙන්නේ. සිත් ඔක්කොම 121යි චෛතසික ඔක්කොම 52යි. මොන දැන් මේවා එහෙනම් මෙහෙම දැන් ඕන හැදෙන හැටි තේරෙනවා. සිතක් හැදෙන චෛතසිකයන්ගේ එකතුවේ. එහෙනම් අර සමිති ටික වගේ සමිතියක් හැදෙන ළමයින්ගේ එකතු වෙනවා. හරි. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මොකක්ද? ඒ ඒ සිත් හැදෙන චෛතසික ඒ ඒ සිත හැදෙන්න එකතු වෙන චෛතසික මොනවද? නීති ටිකක් ඉගෙන ගන්න යන්නේ. හරිද? ඒක හරියට නිකන් ඒ ඒ සමිතිය හැදෙන්න එකතු වෙන ළමයි ටික කවුද? හරි. ඊළඟට එක ළමයෙක් ගත්තාම ඒ ළමයා කොයි කොයි සමිතිවල ඉන්නවාද එහෙනම් එක සිතක් ගත්තාම ඒ එක චෛතසිකයක් ගත්තාම ඒක කොයි කොයි සිත්වල යෙදෙනවද ඒ ඒ චෛතසිකයන් එක්ක යෙදෙන සිත් මොනවද එක සිත් එක චෛතසිකයක් ගත්තාම ඒ චෛතසිකය කුමන සිත්වල යෙදෙනවද එක චෛතසිකයක් ගත්තාම ඒ එක සිතක් ගත්තාම ඒ සිතේ යෙදෙන චෛතසික මොනවද හරියට ළමයි ටික එක සමිතියක් ගත්තාම ළමයි ටික මොනවද ඊළඟට එක චෛතසිකයක් ගත්තාම ඒක කොයි කොයි සිත එක ළමයෙක් ගත්තාම ඒ ළමයා කොයි කොයි සමිති වල ඉන්නවද කියලා. ඔය ටික දැන ගැනීම තමයි අපේ පළවෙනි අරමුණ. දැන් ඊළඟ දවසේ ඉඳලා අපි මේ සඳහා පෙළ ගැහෙනවා. බොහෝ විට අපි ඊළඟ දවසේ මේ අද මේ කාරණා ඉවර වුණොත් අපි මේ පිළිබඳ සමාලෝචනයක් සිද්ධ කරන්න තියෙන ඉඩ කඩක් තියෙනවා මේක පිළිබඳ විශේෂ දැනුමක් ඇති කර ගැනීම සඳහා ඊට පස්සේ අපිට අර කියන සංයෝග ණය සංප්‍රයෝග ණය කියන ඒවා සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඒ ටික තියාගෙන අපි දැන් සමාලෝචනයකුත් තවත් සිද්ධ වෙන්න ඕන හින්දා මේ වෙනකන් කතා කරපු කරුණු සාරාංශ වශයෙන් සිත් ගැන චෛතසික ගැන පස්සේ අපිට පුළුවන් සිත් ගැන සිත් ඔක්කොම 121යි විස්තර ක්‍රමයෙන් හරි දැන් අද අපිට දැනගත්ත හැකි මේ විස්තර ක්‍රමය සහ විස්තර නොවන ක්‍රමය මොකක්ද කියලා අපි 121යි කියලාම දැනට ගන්න කියලා කිව්වා. 121යි. ඒ සිත් 121ම ගත්තාම කොටස් හතරකට බෙදෙනවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. ඔන්න දැන් පැහැදිලි. හරියට නිකම් මම හැමදාම කියලා තියෙන chart එක හදාගන්න හිතේ කියලා. හරිද? මේව සිත් හතර මේ පැත්තට ඉලක්ක හන්දා. ඔහම හතරකට බෙදුවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. එතකොට කාමාවචර සිත් ආය කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි අකුසල, අහේතුක, කුසල. කුසල වලට කියනවා සෝබන කියලා. එහෙනම් සෝබන අහේතුක සහ අකුසල කියලා. හරි? අර පැත්තෙන් ඊට පස්සේ සෝබන චෛතසිකයන් ටික සෝබන සිත් කියන්නේ කුසලයන් ඊළඟට ඒ කාමාවචර ටික ඊට පස්සේ රූපාවචර වෙදෙනවා කුසල විපාක ක්‍රියා. අරූපාවචරත් කුසල විපාක ක්‍රියා. ලෝකෝත්තර මාර්ග සහ ඵල. මාර්ග සහ ඵල වශයෙන් බෙදෙනවා. ඒතර කාමාවචර පැත්ත ගත්තහම ඒක අපි බෙදනවා කිව්වා අකුසල, හේතුක සහ සෝබන කියලා. අර රූපාවචර අරූපාවචර වගේම සෝබන සිත් ටික බෙදෙනවා කුසල විපාක ක්‍රියා විදියට. හැම වෙලෙම ඒවා හැම බෙදෙන්නේ කුසල පැත්ත බෙදෙන්නේ කුසල විපාක ක්‍රියා කියලා. එතකොට ඊළඟට අපේ අකුසල සිත් ටික බෙදෙනවා ලෝභ මූල, දේශ මූල, මෝහ මූල කියලා. ඒ දෙපැත්තටම හරියන විදිහට අහේතුක සිත් ටික අහේතුක කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ, ලෝභ, දේශ, මෝහ යෙදුනේ නැති සිත් ටික. ඒවට කියනවා ක්‍රියාසිත කියලා. අන්න ඒ ක්‍රියාසිත ටික එතකොට අහේතුක සිත් ටික බෙදෙනවා ක්‍රියාසිත නේ අහේතුක සිත් ටික බෙදෙනවා කුසල ක්‍රියා කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා කියලා. කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා කියලා. දැන් අපි කතා කරමින් ඉන්න එතකොට කොහෙද අරූපාවචර සිත් ටික ගැනයි ගිය සතියේ අපි රූපාවචර සිත් ගැන කතා කරා. එතකොට අරූපාවචර කුසල සිත් කොටස් හතරකට බෙදෙනවා. ඒ කොටස් හතරකට බෙදෙන්නේ දැන් පංචම ධානය දක්වා හිත වර්ධනය කරා කියන්නේ දැන් ඉතින් රූපාවචර පංචම ධානය දක්වා එතකොට එතන 5යි මොනවද ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය. එතන කුසල සිත් ඊළඟට විපාක සහ ක්‍රියා. හරිද? ඒ කුසල සිත් විපාක සහ එතකොට කුසල සිත් කිව්වහම ඒ උපදනවා වූ කුසල සිත් රූපාවචරව ඒකෙම දැන් රූපාවචර අපි මේ ලෝකේ කොහේ හරි කෙනෙක් රූපාවචර සිතක් හැදව හදාගත්තාද ඒ රූපාවචර සිත පිරිහෙන්නට නොදී ඒ ධානය තියෙද්දිම කලුරිය කරොත් එහෙම ඒකට අදාළ විපාකයක් විදිහට විපාක සිත් වේදයක් හැදෙනවා ඒ ඊට අදාළ බ්‍රහ්ම ලෝකෙක. එතකොට ඒවා ඒ ඒ සිත් වැටෙන්නේ විපාක විදිහට. ඊළඟට රහතුන් වහන්සේලා අවශ්‍ය වෙලාවට ඒ ඒ ධ්‍යාන රූපාවචර ධ්‍යාන උපද්දවනවා. එතකොට ඒවා වැටෙන්නේ ඒවාට විපාකයක් මුකුත් ලැබෙන්නේ ඒ වලට ඉන්නේ ක්‍රියාසිත වලට. ඒ වගේම තමයි එතකොට එතකොට එතන 5යි 5 වරක් 3 15යි. කුසල විපාක ක්‍රියා ඒ විදිහට තමයි මේ රූපාවචර 15 හැදෙන්නේ. හරි. ඊළඟට අරූපාවචර පැත්තට එනකොට තියෙන්නේ වර්ගීකරණ වශයෙන් 4යි. ඒකෙදි සඳහන් වෙන්නේ මෙහෙමයි අනන්ත ආකාශය අරමුණු කරන්නේ. මොකද මේ රූපයේ තියෙන කරදරය රූපයේ තියෙන හිරිහරකාරී ස්වභාවය දැකලා රූපයෙන් අත මිදීම සඳහා ඒ ඒ රූපයේ තියෙන අසාර බව දැකලා ඒකෙන් තෘප්තිමත් වීමට බැරි බව තේරිලා අතෘප්තියටපත් වෙලා අරූපී ආත්මයක් අරූපී භවයක් බලාපොරොත්තු වෙන තමයි අරූප ධ්‍යාන උපදවන්නේ. ඒ ධ්‍යාන උපදවන අය ඒකට ඒවා මේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ අරූපී ධ්‍යාන තිබුණා බුදුහාමුදුරු පහළ වෙන්නත් පෙර ආතුවම. එතකොට කොහොමද ඒක කරන්න කියලා සඳහන් කරලා තියෙන්නේ අනන්ත ආකාශය අරමුණු කරගෙන ධානාසිත වඩනවා. ඒ ධානාසිත වඩපුවාම ආකාසානංචායතන කුසල්සිත උපදවා ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඒ ආකාසානංචායතන ධානය ලැබු යෝගාවචරයා තමන්ගේ ධානය තවත් ඒ රූප නිමිත්තෙන් අයින් කිරීම සඳහා ආකාශය පිළ අනන්ත ආකාශය ගැන තිබුණ අදහස අතහැරලා දාලා විඥානයේ අරමුණු කොටගෙන භාවනා කරන්න පටන් ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම විඥානයේ හැරදමා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඒ ලබන කුසල්සිත තමයි විඥානං ඡායතන කුසලසිත. එතකොට ආකාසානං ඡායතන කුසලසිත, විඥානායං ඡායතන කුසලසිත. ඊට පස්සේ කිසිවක් නැහැ කියන අරමුණෙන් කිසිවක් නැහැ කියලා නත්ති කිංචි කිසිවක් නැත කියන අරමුණෙන් භාවනා කරලා තමයි ආකින්චඤ්ඤායතන කුසලසිත සකස් කරගන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන පොත්පත් වලින් බොහොම කරුණු හොයන්න ඕනේ. ඉතින් අපි ඒ ගැන ලොකු දෙයක් කියන්න යන්නේ නැහැ. මොකද ඒවා පොත්පත්වල තියෙන ආකාරයට තමයි කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද යම් අදහසක් පොත්පත් වල තියෙන ආකාරයට කියන්න පුළුවන්කම තියෙනවා. නමුත් එහෙම මොකද ඒ පිළිබඳ අපේ තුලින් අපි කරගත් අධ්‍යයනයක් නැති නිසාවෙන් වැඩි විස්තර කියාගන්න අමාරුකමක් වෙනවා. නමුත් හැබැයි පොත්පත් වල තියෙන විස්තර අනුව අපිට ඒක අදහසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අවසාන එක තමයි මෙම ස්වභාවය ශාන්තයි ප්‍රණීතයි යනුවෙන් ඒ ධානය වඩා දියුණු කරනකොට ඊතාසියම් වූ සිතක් ඇති වෙලා නියසඤ්ඤා නාසඤ්ඤායතනය ඇති වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ওই ටික තමයි අරූපාවචර ධාන සිත් කියලා සඳහන් කරලා තියෙන කෙනෙකුට හිතේ අපි දන්නේ නැති අපිට විශේෂ කරුණක් නොවන දේවල් කතා කිරීමේ පළක් තියෙනවද කියලා. හැබැයි මේවා විශේෂ කරුණක් නොවන දේවල් නෙවෙයි. හරිද? ඇයි කෙනෙකුට උනන්දු වුණොත් අද කාලෙත් අෂ්ටඵල සමාපත්තියට සම්බන්ධින්න පුළුවන් අපි ගන්න හැටියට අපිට ආරංචි වෙලා තියෙන හැටියට අපේ නායෝනි අරියදම්ම ස්වාමීන් වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලා මේ අෂ්ටඵල සමාපත්තිය උපදවාගෙන වාසය කරා කියලා මූලාශ්‍රවල එක එක අදහස් එක එක තත්ත්වයන් වලදී එවැනි ප්‍රකාශ එහෙම හිතන්න පුළුවන් තත්ත්වයක් තියෙන. ඉතින් අදටත් එහෙම නැතුව නෙවෙයි කියන්නේ. මේ මෑත කාලීනව අපි අපේ අපේ ශාසනයේ බිහි වෙච්ච ස්වාමීන් වහන්සේලා වුණහන්සේලා. ඉතින් එහෙම අය ඒවා ප්‍රකාශ කිරීම අවශ්‍ය වෙන්නේ කවුරු හරි කෙනෙකුට ඒ தත්වයන් අවශ්‍යතාවයක් වුණොත් විතරයි තමන්ගේ ගෝලයට වගේ කෙනෙකුට නැත්නම් හැම වෙලේම ඒවා කියවන්න නගලන්න යන්නේ නැහැ. ඒහිඳ අදත් බොහෝ තැන්වල එවැනි වික්ෂුන් වහන්සේලා පමණක් නෙවෙයි ගිහි පින්වත් අයත් ඉන්න ඕන තරම් අෂ්ටඵල සමාපත්තියට සම්බන්ධ ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක නෙමෙයි අවිශේෂ කරුණු නෙවෙයි පෞද්ගලිකව මට මේවා නෑ. ඒකයි මම කිව්වේ. ඒකයි මම කිව්වේ මම මේක ගැන එහෙම කියන්න සූදානමක් නෑ. නමුත් පොතේ තියෙන ටික අපිට යම් කෙටි ආකාරයක මේ වගේ දේවල් තියෙනවා කියලා මේ ඒක අවිෂය කරුණු නෙවෙයි. මනුස්ස හිතකට අවිෂය කරුණු නෙවෙයි. ඒවා විෂය කරුණු. විෂය කරුණු. ඒකින්ද බොහෝ සංකීර්ණව හොයන්න ඕන අයට ඒවා හොයාගන්න පුළුවන්. ඒවා හොයාගෙන හොයාගෙන ඒ ඒ අනුව උත්සාහ කරාට ගැටලුවක් වෙන්නේ නැහැ. ගුරුවරයෙක්ගේ ආශ්‍රය ඇතුව මේක කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අරූප ධානලාභී පුද්ගලයා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනකොටත් ඒ ධානය පිරිහිලා තිබුණ නැත්නම් එම කුසල බලයෙන් අරූප ලෝකයේ උප්පත්ති ලබනවා. එතකොට ඒ අරූප භවය නොසිදී පැවතීමට හේතු වෙන්නේත් අර ධානා සිතේ තියෙන උපදවාගත්තු ධානා සිතේ තියෙන බලයමයි. හරිද මෙතනදී ගැටලුවක් එනවනේ අරූපීකද රූපීත් ස්වභාවයක් නැතුව කොහොමද මේක යන්නේ කියලා අර අවසානයේට ඒ ඇති කරගත්ත ධානාසිතේ වේගය තමයි හරියට අර ඔය කියන්නේ දැන් අපි ටයර් එකකට පොඩි ළමයි ටයර් එකකට පාරක් ගහගෙන ගහගෙන යනවා. ඉතින් ටයර් එක ගන්න මේ පාර වදින්න බෑ. නේද? හැබැයි හයියෙන් මේ වැඩේ කරාට පස්සේ ටික දුරක් යනකම් එයාට ගහන්න නැතුව යන්න පුළුවන්කම තියෙනවා. ඒ මොකෙන්ද? අවසාන වෙනකොට ඇතිලා තිබ්බ වේගය. අන්න ඒ වගේ මේ අරූපී ලෝකයේහි මොකද වෙන්නේ අවසානයේ උපදවාගත් ධ්‍යාන චිත්තයේ වේගය බලය ඒ ඒ භවයම ආවරණය කරනවා ඉතින් ඒකින්ද ඒ ඒ එම කුසලයට සමාන ධ්‍යාන සිත් ඉපදිලා ආකාසඤ්ඤායතනය විපාකසිත එතකොට අන්න අතන හතරයි දැන් රූපාවචර පැත්තේ ධ්‍යාන පහට පහක් තිබ්බා විපාක ඒ කුසලසිත විපාකසිත සහ ක්‍රියාසිත කියලා දැන් මේකේ තියෙන එතකොට හතරයි හතරවර පහ 20යි. එතකොට මෙතනත් මොකද වෙන්නේ? ආකාසානංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය සහ නේවසඤ්ඤා නාසඤ්ඤායතනය කියන මේ හතරේම විපාක සිත් වශයෙන් අර කුසල් සිත් වල විපාක සිත් වශයෙන් හතරක් තියෙනවා. ඒ වගේම මේ අනාගාමි අරිහත් අනාගාමි සහ අරිහත් කියන தත්ත්වයටපත් වෙච්ච ඒ ආර්ය වූ පුද්ගලයන්ට පමණක් අයිති වෙන නිරෝධ සමාපatti කියලා සමාපත්තියක් තියෙනවා නිරෝධ සමාපත්තිය කියලා. ඉතින් ඒ නිරෝධ සමාපත්තිය කියන සමවතට වාසය කරපුවාම ඒකේ ඒතන සඳහන් වෙන්නේ සිතින් තොරව වාසය කිරීමක් කියලා. හරි. එතකොට එම රහතන් වහන්සේලාත් මේ අරූප ධාන වර්ධනය කරනවා. අන්නේ අරූප ධාන වර්ධනය කරන රහතන් වහන්සේලාට ඒ උපදින ධානවල විපාක ශක්තියක් නැහැ. මේ එහෙම නැති අය මේ අරූප ධාන උපදවා ගත්තම ඒකට විපාක ශක්තිය තියෙනවා. අර රහතන් වහන්සේලාට වෙන සිත් උපදවා ගත්තාම විපාක ශක්තිය නැහැ. අන්නේ රහතුන් විසින් උපදවන ධාන වල විපාක ශක්තියක් නැහැ. අන්නේ අරූප ධාන සිත් වලට කියනවා අරූපාවචර ක්‍රියාසිත කියලා. අරූපාවචර ක්‍රියාසිත කියලා. එහෙනම් දැන් අර ආකාරයෙන්ම 4යි 4 වරක් 3 12. එහෙනම් අරූපාවචර සිත් ඔක්කොම වැටෙන්නේ 12යි. කුසල් සිත් 4යි, විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි. එතකොට අරූපාවචර සිත් තියෙන්නේ 12ක් වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ අරූපාවචර රූපාවචර සහ අරූපාවචර සිත් වලට කියනවා අපි අහලා තියෙනවා මහග්ගත සිත් කියලා කියනවා කියලා. නේද? මහග්ගත සිත් කියලා කියන්නේ රූපාවචර අරූපාවචර සිත් වලට. එතකොට ඒක මම කලිනුත් කිව්වේ බුදුරජාන් වහන්සේගේ කාලයේදී ආලාර කාලාම තවුසා ආකින්චඤ්ඤායතනය සිත ආකින්චන්න චඤ්ඤායතනය දක්වාම සිත උසස් කරගෙන තිබුණා කියලා සඳහන් කරලා තියෙනවා. උද්දකරාම් පුත්ත කියන ඒ පුද්ගලයා නේව සංඥා නාසඤ්ඤායතනය දක්වාම සමාපatti උපදවා ගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඉතින් ඒ අය තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම හේව්වේ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදිහට පෙරුම් දම් පුරලා අන්තිමට සම්මා සම්බුද්ධ දෙපත් වෙලා මේ ගුරුවරු ඉන්නවද කියලා තමයි හොයලා බැලුවෙත්. ඉතින් ওই විදිහට තමයි අරූපාවචර සිත් ටික ගැන අපි දැනගන්න ඕන. දැන් මතක තියාගන්න පහසුකමක් තියෙනවා. අපි දන්නවා අකුසල සිත් ලෝභ මූල 8යි, දේශ මූල 2යි, මොහ මූල 2යි වශයෙන් ඔන්න 12ක් ආව කාමාවචර පැත්තේ. ඊළඟට අහේතුක වශයෙන් අකුසල විපාක 7යි කුසල විපාක 8යි ක්‍රියාසිත 3යි එතකොට 18ක් ආවා දැන් ඒවා මතක තියෙන්න ඕනේ එතකොට කීයද 12යි 18යි 30යි හරිද ඊළඟට සෝබන සිත් වශයෙන් කුසල විපාක ක්‍රියා කියලා 8 8ම ආවා හරිද එතකොට 24යි 30යි 24යි 54යි අන්න දැන් chart එකේ උඩට යනවා 54ක් හරිද එතකොට දැන් ඔන්න පුළුවන් දැන් මතක තියෙන්න ඕනේ කොහොමද වෙන්නේ කියලා. කොහොමද වෙන්නේ කියලා මතක තියෙන්න ඕනේ. අකුසල පැත්තේ 12යි ඒක මතක තියාගන්න පුළුවන්. අහේතුක පැත්තේ 7යි 8යි 3යි 18යි. ඊළඟට මේ පැත්තෙන් තියෙන සෝබන පැත්තේ 24යි. එහෙනම් කාමාවචර සිත් 54යි. ඊළඟට රූපාවචර සිත් දැන් දන්නවා 15යි. අරූපාවචර සිත් 12යි. දැන් මට තියන්න ලේසියි. ඔය ටික විග්‍රහ කරගන්නේ නැතුව මතක තියාගන්න ගියාම අමාරුයි. හරිද? ඔන්න බලන්න දැන් ලෝකෝත්තර සිත් පිළිබඳවයි දැන් කතාව. මෙතනදී තමයි අර 89 සහ 121 ભેදේ ඇති වෙන්නේ. ලෝකෝත්තර වශයෙන් අපි අහලා තියෙන්නේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා. හරිද? ලෝකෝත්තර සිත් කිව්වහම ලෝකෝත්තර සිත් එතකොට තියෙන්නේ 8යි. හරිද? ලෝකෝත්තර සිත් 8ක් කියලා ගත්තොත් අන්නේ 8ක් කියලා ගන්න වෙලාවේ අර සිත්තිකට මේ 8 එකතු වෙනවා. අර ටික ඔක්කොම එකතු වුනහම එතෙන්ට මේ අර ටික ඔක්කොම එකතු වුනහම 81යි. දැන් අපි මේ යනකම් කතා කරපු ටික එකතු කරපුවහම 81යි. මේ 8ත් එක්ක 89. හරි? දැන් අර ටික ඔක්කොම එකතු කරපුවාම 81යිනේ. හැබැයි ලෝකෝත්තර සිත් ගණන් ගණනවා ධ්‍යාන පහෙන් වැඩිලා. ආයසරයක්. එහෙම කරගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි ප්‍රථම ධ්‍යාන පහ ප්‍රථම ද්විතිය තතිය චතුත්ථ පංචම කියලා තියෙනවනේ අභිධර්මානුකූලව පහකට බෙදෙනවා. ඒ පහකට බෙදුනහම අන්න ඒ පහේදී ඇතිවෙන ප්‍රථම ධ්‍යානය ප්‍රථම ධ්‍යානයේදී ඇතිවෙන සෝවාන් මාර්ගසිත. ප්‍රථම ධ්‍යානයේදී ඇතිවෙන සෝවාන් ඵලසිත. දෙවන ධ්‍යානයේදී ඇතිවෙන සෝවාන් මාර්ගසිත ඵලසිත. ඔය වගේ පහක්. එතකොට සෝවාන් ඉඳන් ප්‍රථම අධ්‍යායයේ ඇති වෙන සකදාගාමි මාර්ගසිත සකුද්දාගාමි ඵලසිත. මේ විදිහට මේක අටක් මේ අට පහෙන් වැඩි වෙනවා. හරි. එහෙම ගත්තත් කමන්නේ නොගත්තත් ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? මාර්ග සහ ඵල සිත් ගත්තාම 4යි 4යි 8යි. එතකොට ඒ 8යි කියලා ගත්තොත් අර 81යි 8යි ඔක්කොම සිත් ගාන වෙන්නේ 89යි. හැබැයි මාර්ගසිත ඵලසිත කියන අට ප්‍රථම ධානයේදී 8යි ဒုတိ ය ධානයේදී 8යි තෘතිය ධානයේදී 8යි ඒ විදිහට 8 වර 5 40ක් විදිහට ගත්තොත් අර 81කට එකතු වෙනවා 40ක් නැත්නම් 81කට එකතු වෙන්නේ 8යි 81කට 40ක් එකතු වුණොත් 121යි 81කට 8ක් එකතු වුණොත් 89යි අරකට කියනවා විස්තර ක්‍රමය කියලා 121 ක්‍රමයට ඉතින් ඒක ලොකු පටලවා ගැනීමක් කරගන්න ඕනේ අපි ඉතින් විස්තර ක්‍රමයටම ගත්තාම පැටලෙන්නේ නැහැ ඒක අතකින් ගත්තාම ඒකින්ද අවශ්‍ය වෙලාවට අපි ඒක විස්තර ක්‍රමයට ගමු 121යි කියලා. දැන් අපි ලෝකෝත්තර සිත් 8 ගැනයි සාකච්ඡා කරන්න යන්නේ. අපි 8යි කියලා අරගෙන සාකච්ඡා කරමු. එතකොට දැන් දන්නවා අර අර විදිහට වැඩෙනවා කියලා. මොනවද මේ සිත්? සෝතාපට්ටි, සකදාගාමි, අනාගාමි, අරිහත්. මෙන්න මේ මාර්ගසිත හා ඵලසිත. මාර්ගසිත ගැන අපිට යම් අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? මාර්ගසිත ගැන තමයි පැටලෙන්නේ. අන්න ඒ පැටලෙන තැන ගැන යම් අවබෝධයක් තියාගෙන ඉන්න ඕනේ. දැන් මෙතන අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා සඳහන් කරලා තියෙනවා. හැබැයි අපි පුද්ගලයෝ ගැන හොයලා බලද්දී සාමාන්‍යයෙන් අතීතයේ කතා ප්‍රවෘත්ති බලද්දී හුඟක් වෙලාවට අහවල් අහවල් අහවල් අය ගැන අහලා තියෙනවා. දැන් නාදිකා ග්‍රාමේදී ආනන්ද හඳුරෝ ඉවරක් නැතුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අර මිය පරලෝකයේ ඔක්කොම උපාසකයෝ උපාසිකාවෝ භික්ෂු භික්ෂුණී කියන අයගේ පරලෝක ගතිය මොකද්ද කියලා. ඉවරක් නැතුව අහනවා. ගොඩට අහනවා. අර සාල්‍ය භික්ෂුවට මොකද උනේ? ඊළඟට එක එක එක කොයි විදිහට අහනවා. ඇහුවට බුදුරජාණන් වහන්සේ අන්තිමට සඳහන් කරනවා තථාගතයන් වහන්සේ වෙහෙස කරනවා මේකේ. තමන්ටම තමන් සෝවාන් වුණාද කියලා බලාගන්න පුළුවන් ධර්මපරයයක් කියලා ධර්මපරයයක් දේශනා කරනවා. ඉතින් දැන් එතනදී අහන තැන්වලදී බුදුරජාන් වහන්සේ දෙන පිළිතුරු වලදී අපිට හම්බෙන්නේ මෙයා සෝවාන් වෙලා හිටියා. මෙයා සකදාගාමි වෙලා හිටියා. අනාගාමි වෙලා හිටියා. නැවත නූපදින තත්යකට අරිහත් වෙලා හිටියා. කියලා ඒ හතර මිසක් අපි අහලා තියෙන්නේ එහෙම නේද? අහවල් අහවල්ලා සෝවාන් වෙලා හිටියා සකදාගාමී නේද? එයා සකදාගාමී මාර්ගයේ හිටියා. එයා අනාගාමී මාර්ගයේ හිටියා. කියලා ඒ එහෙම එහෙම ඇහෙනවද? නෑ. එතකොට ඒ ඒ කට්ටිය කවුද දන්නේ? අන්න එතන අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. හරි? මේක හරිය පරිස්සමෙන් තේරුම් ගන්න අපිට පුද්ගලයෙක් පණවන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? හැබැයි මේ පුද්ගලයා ආත්මීය පුද්ගලයෙක් විදිහට පනවන්න පුළුවන්කම නැහැ. දැන් අපේ ජීවිතය ගන්න මොකද හිතෙන්නේ? හැම නිමේෂයකම ඔය හිත සනේ සනේ සනේ සනේ සනේ සනේ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. නේද? ඒතර මේ මොහොතේ ඉන්න කෙනා නෙවෙයි තවත් මොහොතක ඉන්නේ. ඇත්තටම ඊට වෙනස් හිතක් තියෙන කෙනෙක් ඉන්නේ. ආයෙ ළඟ මොහොතේ ඉන්නේ වෙනස් හිතක් කෙනෙක්. එහෙනම් ඇත්තටම පුද්ගලයාගේ ආයුෂය කියලා ගත්තොත් ඒ කියන්නේ නොවෙනස් පුද්ගලයාගේ ආයුෂය කොච්චරද? චිත්තක්ෂණය එක පැත්තකින් ගත්තාම. අපි ඔක්කොගේම එක පුද්ගලයෙක් කියලා ගන්න පුළුවන්කම තියෙන්නේ චිත්තක්ෂණය. ඊළඟ මොහොතක ආයත් ඊළඟ චිත්තක්ෂණය. ඊළඟ මොහොතක ඊළඟ චිත්තක්ෂණය වෙනස්ම මිනිස්සෙක්. හරිද? ඉතින් එහෙම මැවෙන එකක් හරියට දුම් හිඳැල්ල වගේ. දුම් හිඳැල්ල කියන්නේ වතුර ගලාගෙන යන එකක්. එතකොට ඒ ඇල්ලේ නොවෙනස් දුම් හිඳැල්ලක් කියලා ගන්නවා නම් ගන්න වෙන්නේ අපි ෆොටෝ එකක් ගත්තොත් ඒ වෙලාවේ තිබ්බ මාත්‍රය විතරයි ඊළඟ වෙලාවේ පල්ලෙහාට අපිට ඊළඟ වෙලාවේ පල්ලෙහාට වෙයි හැම වෙලෙම මේ වතුර අංශුල පිහිට තියෙන තැන් වෙනස් අන්න ඒ වගේ අපේ කයත් එහෙමයි චිත්තක්ෂණ 17කට සම්පූර්ණයෙන්ම ඇති වෙලා නැති වෙනවා ඒ කියන්නේ ඒක බිඳිලා අලුත් වෙනවා සිත හැම චිත්තක්ෂණයකම වෙනස් වෙනවා එතකොට මොකද්ද මේ පුද්ගල කතන්දරේ නේ හොඳට බලන්න දැන් මම මෙන්න මෙහෙම කියනවා ඔක උදාහරණකින් හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. අපේ ගෙදරට අපේ ඥාතියෙක්ව මැරිලා සීල් කරපු මිනි පෙට්ටියක් ගෙනවා. හරි කොහේ හරි තැනක යුද්ධයකට හරි ගිහිල්ලා මැරිලා සීල් කරපු මිනි පෙට්ටියක් ගෙනවා කියනවා මේක සීල් කරන්න බෑ කියලා. දැන් මට සිත් පහළ වෙලා තියෙන මෙයා මැරිලා කියලා. හරි මම පාංශකූලක් දෙනවා ඔක්කොම කරනවා. හැබැයි මට මගේ මේ දැන් දැන් ඉතින් නොයෙකුත් සිත් පහළ වෙනවා. ඒත් ඒක හිතනවා මේක වැරදීමක් දන්නේ නැහැ. මේක වැරදිමද? මෙයා මැරිලා නැහැ කියන සිතුත් මේ ඇස්සේ මේ ගොඩේ මට පහළ වෙනවද නැද්ද? පහළ මැරිලා නැහැ කියන සිත් පහළ වෙනවද? මැරිලා කියන සිතුත් පහළ වෙනවා. මැරිලා නැහැ කියලා සිතුත් පහළ වෙනවා. ඔය මිශ්‍රිත කණ්ඩායම් සහිත සිත් පේලියක් තමයි දැන් තියෙන්නේ. දෙකම එන්න තියෙන ඉඩකඩ තියෙන තින් එහෙම ඒවා මට එනවා. මම මොකද කරන්නේ? මේක මට දැන් දරා ගන්න බෑ. මං කොයි වෙලාවෙ හරි මොකද කරන්නේ? මේ පෙට්ටිය ගොඩ අරගෙන මේ මිනි පෙට්ටිය ගලවනවා. හරිද? ගලවලා බලනවා. හරි එහෙම වෙච්ච ඒවා ලංකාවේ තියෙනවනේ නේද? ගලවලා බලනකොට මුණින් අතට හැරිලා තිබ්බ කියලා හිතන්නකෝ. මම මේ මිනිහ අනිත් පැත්ත හරනවා. හරනකොට ඇඟේ කෑල්ලකින් හරි, උපන් ලපේකින් හරි, ඇඳුමකින් හරි. හරිද? මට ස්ථීරවම එක ෂණයක දැනගන්න හම්බෙනවා. දැන් මුණින් අතට හැරිලා තිබ්බ කියන්නකෝ මල මිනිහ කෑලි කෑලි. තාමත් මට මැරිලා නැතුව ඇති කියලා සිත් පහළ. මේක වෙන කාගේ හරි එකක් කියලා සිත් පහළ වෙනවා. නේද? එතකොට එහෙනම් මැරිලා නැතුව ඇති කියන සිත් 15 වෙමින් තිබුණා. එක වෙලාවක මේක හරවනකොට හොඳට දකින්නකොට එක ෂණයක මට තේරෙනවා මේ නම් මෙයා තමයි කියලා. මොකක් හරි දැකලා මට හිතෙනවා මේ මෙයාව තමයි කියලා. අන්න ඒ සිත පහළ වුණා නේද? ඒක එක සිතකින් නේද දැනගන්නේ අන්තිමට මොකද සිත් වේලියක එකතුවක් ඇවිල්ලා ඒ ටික මිස් වෙලා එක ෂණයක දැනගන්නවා මෙයා මෙයා මෙයා මෙයා තමයි මෙයා මැරිලා කියලා. හරිද? එතකොට එතනින් පස්සේ එන සිත්වල එතනින් පස්සේ මට එන හැම සිත් පේලියෙම මට මෙයා මැරිලා කියන සිත් පහළ වෙන්නේ නැහැ. මෙයා මැරිලා නැහැ කියලා සිත් පහළ වෙන්නේ නැහැ. එහෙනම් මේ සිත් පේලියම අරන් මම කොටස් තුනකට කොටස් තුනකට බෙදන්න වෙනවා මට. තුන බෙදෙන හැටි බලන්න. එක වෙලාවක මට තිබුණා මෙයා මැරිලා නෑ මෙයා මැරිලා නෑ කියන සිත් පහළ වෙන කාලයක්. ඒ සිත් පහළ වෙන කාලය අරගෙන මම පුද්ගලයෙක් විදිහට හිතනවා මෙයා මැරිලා නැහැ කියන සිත් පහළ වෙච්ච පුද්ගලයා මම. මෙයා මැරිලා නැහැ කියන සිත් පහළ වෙන ස්වභාවයක් තිබ්බා. හරිද? ඊළඟට මේ හඳුනගත්තානේ. හඳුනගත්තයින් පස්සේ මගේ මේ මම කියන මේ පුද්ගලයාගේ තුල මෙයා මැරිලා නැහැ කියන සිත් බලෙන්වත් ගන්න බෑ. එහෙනම් මැරිලා නැහැ කියන සිතක් බලෙන්වත් ගන්න බැරි සිත් පහළ වෙන පුද්ගලයෙක් දැන් ඉන්නේ. නේද? එතකොට ඊට කලින් හිටියේ දෙකම තියෙනවා. මැරිලා නැහැ කියන ඒවත් තියෙනවා. මැරිලාද කියලාත් තියෙනවා. එහෙනම් ඒ කොටස් දෙකට ඒ දෙක බෙදෙනවා. අර හඳුනාගත්ත වෙලාව වැටෙන්නේ මේ පැත්තටද මේ පැත්තටද? අර මම මැරුණා කියලා හඳුනාගත්ත එක සෙනෙක. ඒ සෙනයේදී ඒ ඒ සිතෙන් වෙච්ච ක්‍රියාව මොකද්ද කියලා බලන්න. මැරුණේ නැහැ කියන එක අයින් වෙච්ච සිත ඒක. මැරුණේ නෑ කියලා සිත් පහළ වෙන එක අයින් වෙච්ච සිත ඒක. ඒකෙන් තමයි මම හඳුනගත්තේ. ඒක වැටෙන්නේ මේ ගොඩටද මේ ගොඩටද? එකකටවත් නෑ. හරිද? එහෙනම් අපිට හරියටම මෙතන කොටස් තුනකට බෙදන්න කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි මැරුණේ නෑ කියන සිත් පහළ වෙන්නේ නැති සිත් තේලිය නේද? අනිත් එක තමයි මැරුණේ නෑ සහ මැරුණා කියන සිත් දෙකම පහළ වෙන සිත්තේලිය සහ දෙකටම අයිති නැති මැරුණේ නෑ කියන එක ආය නූපදින තත්ත්වයට පත් කරපු සිත නේද එහෙනම් තුනකට බෙදී හැකි අන්න ඒ වගේම තමයි ඔය මලමිනිය කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා හිතන්නකෝ හරිද පංච උපාදානස්කන්ධේ මමය මගේය කියලා සිත් පහළ වෙන කාලයක් තියෙනවා හරිද ඊළඟට රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධේ නැත්තම් ඔව් අපි එහෙම ගමුකෝ රහතන් වහන්සේටම කියලා රහතන් වහන්සේ නැත්තම් සෝවන් පුද්ගලයා කියන්නකෝ සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන ධර්මතා පහළ වෙන කාලයක් තියෙනවා. හරිද? පංච උපාදානස්කන්ධයේ සැබෑ తත්වය අවබෝධ වීම සඳහා නොයේකුත් දේවල් කරනවා. මොනවද නොයෙකුත් දේවල් කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන අංග වඩ වඩ වඩලා වඩලා වඩලා වඩලා එක වෙලාවක් එනවා එක මොහොතක් එනවා මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ සත්‍ය తত্ত্বය අත්දකින්නවා අත්දකිනවා. හරිද? ඒ අත්දැකීම නිසා වෙන් ඒ අත්දකින සිතක් තියෙනවා. ඒ අත්දැකීම නිසා වෙන් මොකද වෙන්නේ? මේක මමය මාගේය කියලා ගන්න බැරි. නැත්නම් සක්කාය දිට්ඨිය. ඒකට මේක ආත්මයක් කොට ගන්න බැරි බව අවබෝධ වෙනවා. ඒ අත්දැකීම නිසා අවබෝධ වෙනවා. හරියට මොකක් වගේද? මලමිනිය හරවලා බලපෑවා වගේ. හරිද? එතකොට ඉන්න ඒ ශනේ පහළ වෙන සිතක් තියෙනවා. ඊට මෙහා පෘථග්ජන භූමිය. එතනින් එහා පැත්ත ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ ඊට පස්සේ. මේ මැද එක ප්‍රහාණය වෙච්ච හඳුනගත්ත නේද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙච්ච, විචිකිච්ඡාව ප්‍රහාණය වෙච්ච, සීලබ්බත පරමාස ප්‍රහාණය වෙච්ච සිත. අන්නේ සිතර කියනවා මාර්ග සිත කියලා. අන්නේ පුද්ගලයාට කියනවා. ඒ ශනේ ජීවත් වෙන පුද්ගලෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට කියනවා මාර්ග මාර්ග සෝවාන් මාර්ගස්ත පුද්ගලයා කියලා. ඒ පුද්ගලයාගේ ආයුෂය චිත්තක්ෂණය. හරිද? ඒතර එයාව අයින් කරන්න පුළුවන්ද අපිට? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ තරම්ම සියුම්. හරිද? එයාව අයින් කරන්න බෑ. හරි සත්‍ය වශයෙන්ුත් අපි එක දිගට ඉන්න පුද්ගලයෙක් නෙවෙයි පුද්ගලයෝ ගොඩකගේ එකතුවක් තමයි අර පෘථග්ජන පුද්ගලයා කියලා ගන්නෙ. නේද? එයාට සක්කාය දිට්ඨිය පහළ වෙන කාලයේ පහළ වෙන සිත් උපදින සිත් ටික ඔක්කොම අරගෙන කිව්වා පෘථග්ජන භූමිය කියලා. නේද? අතනින් එහාට කිව්වා ලෝකෝත්තර භූමිය කියලා. හරිද? එතකොට මේකටත් කියන්නේ ලෝකෝත්තර කියලා තමයි. ලෝකයෙන් ඉක්ම වූ සිත කියලා. නමුත් මේක මාර්ගසිත. ඒක ඵලසිත නෙවෙයි. ලෝකය ඉක්ම වූ සිත කියන අර්ථයෙන් කියන ලෝකෝත්තර සිත කියලා. ලෝකය කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකය. හරිද? එහෙනම් අන්න ඒ පැත් ඒ ඵලසිතේ සහ මාර්ගසිතේ තියෙන වෙනස ඒකයි. ඒක නිසා තමයි ඒ එවැනි පුද්ගලයා එතනින් හරිනේ. ඒ මොකද මේ ප්‍රහාණ චිත්තයෙන් ප්‍රහාණ අරමුණකින් තමයි මේ සිත පහළ වෙන්නේ. ඒකින්ද ඔන්න සිත් 8ක් තියෙනවා. ඔය ලෝකෝත්තර මාර්ගසිත. ලෝකෝත්තර මාර්ගසිත පහළ වෙන්නේ ඔය ධ්‍යාන පහේම පහළ වෙන හින්දා එතන එතන ගන්නවා 4යි 4.5 20යි කියලා. ඵලසිත ඊට පස්සේ තියෙන්නේ එකම જાතියින්ද ඒවට එතනත් 20යි ඒ විදිහට තමයි ඔය 40 හැදෙන්නේ. එතකොට සෝතාපට්ටි මාර්ගසිත සකදාගාමි මග්ගසිත අනාගාමි මග්ගසිත අරියත් මග්ගසිත සෝතාපට්ටි ඵලසිත ඔව් ඒක ඇත්තටම මේ මාර්ගසිතේ ප්‍රතිඵලයක් විදිහටයි. ඇත්තට මේක විපාකයක්. හරිද? නමුත් ලෝකෝත්තර සිත් වලට විපාක සිත් කියලා කියන්නේ නෑ. ඒකයි ඒවට කියන්නේ ඵලසිත කියලා. හරිද? ඒකයි කියන්නේ. ඒතකොට විපාක වෙනුවට යොදන්නේ ඵල කියන නම. එතකොට එම ඒ වචන වල අර්ථයේ වෙනසක් නැහැ. නමුත් ලෝකෝත්තර කුසලයේ විපාක අනිත් එක ඒක සෝතාපට්ටි කුසලයේ විපාකය සෝතාපට්ටි මාර්ගසිතේ විපාකය ඒ මොහොතේම ලැබෙනවා. ඒ මොහොතේම අතොරක් නැතුවම ලැබෙන හින්දා තමයි ඒකට කියන්නේ ආනන්තරීය සමාධිය කියලා. හරිද? ඉතින් මේ ටික අපි දැනගලා තිබ්බහම ඇති. එහෙනම් ඔන්න දැන් අපිට පුළුවන් එතන 40යි. එහෙනම් සිත් කතාව ඉවර කරගන්න පුළුවන්. හරිද? එතකොට විස්තර වශයෙන් මේක ගන්න විදිහයි සාමාන්‍ය වශයෙන් ගන්න විදිහයිත් අපිට දැන් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. දැන් එතකොට මම හිතන හැටියට සිත් සටහන පැහැදිලි කියලා මම හිතනවා. දැන් අපි මේ සතියේ මොකද කරන්න ඕනේ? මේ සතියේ අපි මේ සිත් ටික පිළිබඳව නැවත නැවත නැවත නැවත නැවත නැවත විමස විමසා බලන්න. දැන් අදත් අන්තිම වශයෙන් අපි අහගත්තනේ නේද? 121 හැදෙන හැටි දැන් හොඳට අංකත් එක්ක මතකයි. හරිද? ඒතර සතියක කාලයක් ඇතුළත දැන් සටහන හොඳටම පැහැදිලි. ආය අමුතුවෙන් පෙන්වන්න දෙයක් නැහැ. නේද? බෙදෙන හැටි හොඳට මතකයි. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා දැන් ඉක්මනට ආය සැරයක් පොතක් අරගෙන සේරුකාන් චන්දේමල හාමුදුරන්ගේ පොත හරි. ඒ පොතේ අපි බලනකොට දැන් මේ මේ පොතේ විස්තර කරලා තියෙනකොට අපිට සිත් ගැන තියෙන විස්තරයේදී කලින් ගත්තාම මේ පොත ඉතින් එකක්ම වගේ. හරිද? ඇයි ඉතින් මේ නේද එක එක එක තියෙන කාමාවචර කියනවා රූපාවචර කියන එකම නම් ටික තියෙන්නේ එහෙමනේ තියෙන්නේ දැන් ඒකට අපිට අදහසක් තියෙනවා හරිද දැන් අපි කාමාවචර කියනකොට අපිට භාෂාව තේරෙනවා රූපාවචර කියනකොට භාෂාව තේරෙනවා හරිද එතකොට ඒ ඒ ඒ මුල් ටික තමයි හොඳටම අදහස තියෙන්න ඕනේ සිත් වර්ග ටික කියනකොට කොතනද කියලා අපිට තේරෙනවා නම් මේක පැටලෙන්නේ නැහැ කොහොමද තේරෙන්න ඕන ඔය chart එක දිගේ එන්න ඕන පල්ලෙහාට රූපාවචර 121යි නේද? කාමාවචර කියන තැනට ආවා. ඒක අකුසල අහේතුක සෝබන. කාමාවචර පැත්තට ඔන්න උතෙන්ට නිකන් එන්න ඕන. හරි තව ටිකක් පල්ලෙහාට එන්න ඕනේ. අකුසල මේ ඒ ඒ ටික ඉස්සර කටපාඩම් කරගන්න. පස්සේ අංක ටික දාන්න. කොහොමද 121 ආවා? කාමාවචර පැත්තට ආවම කාමාවචර අකුසල අහේතුක සෝබන ඒතර අහේතුක එක ලෝභ මූල, දේශ මූල, මෝහ මූල. අකුසල එක ලෝභ මූල, දේශ මූල, මෝහ මූල. අහේතුක ටික ආවම කුසල ක්‍රියා, අකුසල කුසල විපාක, අකුසල විපාක සහ ක්‍රියා. කුසල විපාක, අකුසල විපාක සහ ක්‍රියා. බලන්න මතක තියාගන්න පහසු ක්‍රමයක් මම කියන්නම්. කුසල සිත් ඔක්කොම ටික ගත්තාම ඒ කුසල හැම සිතකම තියෙන්නේ කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා. හරිද? එතකොට ಜಾති තුනයි ඒකෙන් අර පැත්තෙන් අරූපාවචර කුසල විපාක ක්‍රියා. මේ පැත්තෙන් රූපාවචර කුසල විපාක ක්‍රියා. ඊළඟට මෙතන තියෙනවා කාමාවචර සෝබන. ඒ කියන්නේ කුසල ටික. එතනක් තියෙන්නේ කුසල විපාක ක්‍රියා. හරිද? ඔන්න දැන් මතකද ඒක? කුසල වර්ගීකරණයක් තියෙනවා. මේ මුළු chart එකම ගත්තාම කාමාවතර පැත්තේ තියෙනවා අකුසල සිත් ටික වෙන් කරලා ඊට මෙහා පැත්තේ තියෙනවා අහේතුක සිත් ටික හරිද ඒ දෙකම අත්හරින්නකො පොඩ්ඩක් අමතක කරන්න දැන් ඉතින් ටික ඔක්කොම කොයි පැත්තේද කුසල සිත් වගේක් තියෙන්නේ ඒ කියන්නේ කාමාවචර කුසල තියෙනවා රූපාවචර කුසල තියෙනවා අරූපාවචර කුසල තියෙනවා සහ ලෝකෝත්තර සිත් ටික තියෙනවා එහෙනම් කාමාවචර කුසල අරූපාවචර කුසල රූපාවචර කුසල කියන තුනම බෙදි වර්ගීකරණය වෙන්නේ කුසල විපාක ක්‍රියා කියලා. දැන් මතක තියාගත්ත හැකිනේ. එතකොට දැන් ඉතුරුනේ මොනවද? කාමාවචර පැත්තේ අහේතුක සහ අකුසල ටික. හරිද? අකුසල ටික බෙදෙන එකත් හොඳට මතක තියාගත්ත හැකි මොනවද? ඒක අපි ඉස්සරින් දන්නවා ලෝභ දේශ මොහ. එහෙනම් දැන් පැටලෙන තැනකට තියෙන්නේ ඔන්න අහේතුක කියලා තියෙන 18 තමයි පැටලෙන්නේ. හරිද? මේක බෙදෙන්නේ කොහොමද? අකුසල විපාක කුසල විපාක සහ ක්‍රියා. හරිද? අකුසල විපාක, කුසල විපාක සහ ක්‍රියා කියලා. ඒක තමයි අහේතුක වෙන්නේ. ඒ අහේතුක වෙන හැටි අපි ගොඩාක් සාකච්ඡා කරා. ඒ කියන්නේ ලෝභ මෝහ, ලෝභ දේශ මෝහ, අලෝභ දේශ මෝහ යෙදෙන්නේ නැති හින්දා. එතකොට එතන ක්‍රියාසිත තුනයි දැන් අර මම ඒක මතක ඒකත් මතක තියාගන්න මම පහසු ක්‍රමයක් කියන්නම්. කාමාවචර සෝබන සිත් ගත්තාම කාමාවචර පැත්තේ කුසල සිත් ගත්තාම කුසල විපාක ක්‍රියාවලට 8 8යි දවිලා තියෙන්නේ. රූපාවචර පැත්තේ 5 5. අරූපාවචර පැත්තේ 4 4 නේද? හරකින් 4 වරක් තුන 12යි මේකෙන් 5 වරක් තුන 15යි මේකෙන් 8 වරක් තුන 24යි අර පැත්තේ 40යි ලෝකෝත්තර පැත්තේ නේද? දැන් ඒකෙන් දැන් බලන්න එතකොට දැන් 24යිනේ අතන. හරිද? 24යි කොතනද කාමාවචරයේ 8යි 8යි 8යි එනවා. කාමාවචරයේ 8 එන්නේ මොනවද? කුසල විපාක සහ ක්‍රියා කියලා. එතකොට ඒකේන අහේතුක සිත්වල අර 8 වෙනුවට අහේතුක සිත්වල එන්නේ කුසල විපාක අකුසල විපාක කුසල විපාක ක්‍රියා කියලානේ. අර 8 වෙනුවට අකුසල විපාක වල එන්නේ 7යි. දැන් අර කාමාවචර පැත්තේ 8යිනේ තිබ්බේ. අකුසල විපාක වල එන්නේ 7යි. කුසල විපාක වල 8ක් එනවා සහ ක්‍රියාසිත 3යි. හරිද? එතකොට මම කියන්න ලේසි. හරිද? මුළු සිත් සිත් සටහනම එක හිතකට ගන්න. තමන්ගේ හිතට ගන්න. හොඳට මේ සටහන ඇඳලා අංක ටික දාලා ඔය මට්ටමට එනකම් බැලුවට පස්සේ සෝමනස සහගත අසංකාරික ඒවා පස්සේ ඒවා හිමින්තරේ අලෝ ගන්න පුළුවන්. හරිද? ඒ උඩ ඉඳන් පල්ලෙහාට හරි ගස්සගෙන හරි ගස්සගෙන හරි ගස්සගෙන එන්න chart එක. හරි? ඔය ටික දැන් හදලා තියාගන්න ඕනේ. හරි? බොහෝ විට ඊළඟ සතියේ අපි මේ ඔක්කොම සමාලෝචනය සමහර විට අපේ උඩුදුම්බර සෝබිත හාමුදුරුවෝ හෝ වෙනත් ස්වාමීන් වහන්සේ නමක් ලව්වා හරි මම මේක පොඩි සමාලෝචනයක් කරලා ඊට පස්සේ අපි සංයෝග ටික කරනවා. ඉතින් ඒකෙන්ද අපි බලන්න ඕනේ පොඩ්ඩක් මේ සටහනේ සාරාංශයක් හිතට ගන්න අර විදිහට දැන් කාමාවචර අකුසල සිත්තික් ගත්තාම අපි දන්නවා අර අටේ සම්බන්ධය හරියට තියෙනවනේ. ලෝභ මූල 8යි. ඒ අටේ සම්බන්ධය එන්නේ අර වර්ගීකරණය හින්දා. වේදනා සංකාර ආදී වර්ගීකරණය තියෙන සෝමනස්ස සහගත, දික්ටිගත, සංප්‍රයුක්ත, අසංකාරික. අන්න එතකොට තුන් වරක් වර්ණගෙ හින්දා අට එන්නේ ඔය හැම වෙලේම. හරි? ඒකෙන්ද ඒකත් මතක තියාගන්න ලේසියි. එතකොට එතන 8යි, දේශ මූල 2යි, මෝහ මූල 2යි. 8යි 2යි 2යි නේද 10යි 12යි අර පැත්තේ 24යි කියලා මතක තියාගන්න ලේසි කුසල පැත්තේ එතකොට ක්‍රියා අර අහේතුක පැත්තේට එන ටික එන්නේ කුසල ක්‍රියා අකුසල ඒ කියන්නේ කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා කුසල විපාක අකුසල විපාක කියනකොට 7යි කුසල විපාක කියනකොට 8යි 8යි 7යි 15යි 15යි 3යි 18යි 12යි 18යි 24යි 54යි හරිද 54යි අතනින් 15යි ඊට පස්සේ 12යි අර පැත්තේ 40යි ඔන්න ඔය ටික පොඩ්ඩක් හොඳට මතක තියාගන්න ඒක පැටලෙන්නේ නැති වෙන්න ප්‍රවේශමෙන් ඔය chart එක දැන් කොලේක අඳින්න හරිද අඳින්න ටිකක් වෙලා යයි ආස හිතෙන්න ඕන දැන් අඳින්න හරිද කොලේක ඇඳලා ලස්සනට හැම වෙලෙම මතක තියෙන විදිහට දැන් මේ දවස් ටිකේ මුල් පටන් ගත්ත කාලේ ඒ වගේම චෛතසික ටික බොහොම ලේසි චෛතසික ටිකත් ඒ විදිහටම ඇඳලා චෛතසික සටහන සහ සිත් සටහන ඕනම වෙලාවක මොකක් හරි චෛතසිකයක් කිව්වොත් කොතනින්ද මේකට එන්නේ හරිද අරූපාවචර ක්‍රියාසිතක් කිව්ව ගම කොහොමද යන්නේ හරිද පල්ලයට ආවා අරූපාවචර නේද කුසල විපාක ක්‍රියා ආ මම දැන් ඉන්නේ කොතනද අරූපාවචර ක්‍රියාසිතක හරිද රූපාවචර විපාකසිතක් කිව්වොත් රූපාවචර නේද ඊළඟට කාමාවචර අකුසල ලෝභ මූල කිව්වොත් ඉන්න තැන දැන් දන්නවා අන්න එහෙම ඒ සිත් ටික ගැන හොඳට තේරුම් ගන්න චෛතසික ගැන හොඳට ඒ සටහන ගොඩක් ලේසි ඒක බොහොම කොටස් තුනකට බෙදෙන්නේ ඒකද ඒක ඒක ඒ තරම් අමාරු නැහැ එතකොට ඒ ටිකත් එක්ක අපි මේ හොඳට පුරුදු පුහුණු කරගන්න තියෙන තැන් ටික එතකොට අර දැන් මේ දැන් මේ මොනවද සමිති ටිකයි ළමයි ටිකයි දන්නවා දැන් අපි. හරිද? සමිති ටිකයි ළමයි ටික ඔක්කොම දන්නවා. දැන් දැන් බලන්න ඕන. කොයි ළමයාද ගිහිලා කොයි සමිතියේද හදලා තියෙන්නේ? කොයි සමිතියේ කොයි ළමයි ටිකද ඉන්නේ. ඒක හරීම ලස්සන නීති ටිකක් තියෙනවා. ඒ නීති නීති කතා කරගත්තට පස්සේ ඒක කතා කරන්න ගියාම ওই chart දෙකේ දැනුම හොඳටම ඕන වෙනවා. හරිද? ඒ chart දෙක හොඳට හොඳටම දැනගෙන තියෙන්න ඕන. ඒක දැනගත්තට පස්සේ අපිට ලොකු ලාභයක් තියෙනවා. ඉතිරි වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඔය කඩයිම පන්න ගන්න කොහොම හරි කරලා අභිධර්මයේ ඉතිරි ටික යන්න ලේසි. හරිද? ඉතිරි ටික යන්න අමාරු නෑ. ඔය කඩයිම පන්න ගන්න. ඔය කඩයිම පෑන්නුවේ නැත්තම් අර රේරුකාණේ හම්නේ පොත අරන් බලන්න හැම වෙලෙම එක කොටසක් දීලා කියනවා මතකයෙන් බලන්න ඉතිරි ටික කියලා. ඒක හරි හොඳ පුහුණුවක්. ඒ කියපේ ඔක්කොම කටපාඩම්ද කියලා බලන්න කියනවා. ඉතින් මුලදී ඔක්කොම ටික කටපාඩම් කරන්න ගියාම ටිකක් පැටලෙනවා තමයි. නමුත් දැන් මේ විදිහට අපි සටහන හදාගෙන තිබ්බහම අපිට ඒක පාලම් කරගන්න ලේසි මේක හොඳ අවස්ථාවක්. මේක අපිට හොඳ අවස්ථාවක්. දැන් එතකොට අපිට පුළුවන් මේ යම් දෙයක් කතා කරන්න අභිධර්මයේ ওই ටික ඉගෙන ගත්තාම නෙවෙයි අර සංයෝග ටික ඉගෙන ගන්නකොට සංප්‍රයෝග ටික ඉගෙන ගන්නකොට තමයි අපිට තේරෙන්නේ අභිධර්මයෙන් අපිට තියෙන ලාභය මොකද්ද කියලා මේ මේ සිත්වල මේක යෙදෙන්නේ නැහැ කියනකොට අපිට හරිය අපූර්වට හොඳ අපේ ජීවිතය ගැන වර්ගීකරණයක් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ඇත්තටම ඉගෙන ගන්න මොනවාද? අපේ ජීවිතයේ උපදින සිත් පිළිබඳව අපේ ජීවිතයේ උපදවාගත හැකි සිත් පිළිබඳව. ඉතින් ඒකින්ද කොච්චර අපිට මේක තේරුම් ගන්න පුළුවන්ද මේකත් එක්ක අපිට ඇත්තටම මේ ඇතිලා නැතිලා යන සිත් පිළිබඳ මේ විදිහට දැනගත්තාම අපිට පුළුවන්කම තියෙනවා ඉගෙන ගන්න ඉදිරියේදී ඔය දිට්ඨි විසුද්ධිය, සංඛාවේතරණ විසුද්ධිය, වගේ තැන්වලට යද්දී බොහෝම පහසුකමක් ඇති වෙනවා අපිට අපේ ජීවිතයේ සුපත්භාවයට පත් කරගන්න. ඉතින් අද දවසේ අපි මේ පිළිබඳව බොහෝ වශයෙන් සාකච්ඡා කරා. නිවසේ ඉඳලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු පින්වන්ත අයට ඒ ධර්ම දේශනාව නිවසට අරගෙන ඉන්න දායකත්ව සැපවේ මේ මැදිරියට ඇවිල්ලා මේ කටයුතු මේ සිද්ධ කරපු ධර්ම ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ඔබ අප හැම දිනාම තුළ දැන තුනාර සියලු පුණ්‍ය ශක්තිය මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු දායකත්වයෙන් අප සියලු දෙනාටම උතුම් යහපත සඳහා උතුම් අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති